දැයි මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 69 වෙනි අපේ භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට මේ වැඩසටහන සම්බන්ධයෙන් සියලු දෙනාටම කාලසටහන සම්බන්ධව නැත්නම් අපේ දිනචරියාව සම්බන්ධයෙන් කමටහන් සම්බන්ධයෙන් සහ සීලේ සම්බන්ධව මූලික ඒ කොටස් ඉෂ්ට වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා භාවනා කරන්න කොහොමද කියන කමටහන් පිළිබඳව හැම කෙනාම දන්නවයි කියලා. ඒගොම තමන් ආරසා කරන සීලය පිළිබඳව හැම කෙනාම දන්නවයි කියලා. ඒගොම තමන් කාලසටහන මොකද්ද කියලා හැම කෙනාම දන්නවයි කියලා. ඉතින් මේ පදනමේ ඉඳගෙන තමයි අපි සාකච්ඡාව කරගෙන යන්නේ. ඒ නිසා කාට හරි මේ වෙනකොටත් පරියන්කේදී සක්මනේදී එදිනදා වැඩවල සතිය පැවැත්වීම පිළිබඳව කමටහන පැහැදිලි නැත්නම් මේක අවස්ථාවක් කරගන්නයි කියලා කියනවා. ඒව පිරිසුදු කරගන්න. ඒක තමයි රකින්න සීලය පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අපි මේ ධර්ම සාකච්ඡාව අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ දිනචරියාව නැත්නම් විවස්ථාව සහ දිනචරියාව කාටරි කරගන්න බැරි කමක් හෝ ඒක පිළිබඳව පිරිසුදු කර ගැනීමක් ඕන නම් ඒකටත් අපි මේක අවස්ථාව කරගන්නවා. ඊට අමතරව අපේ භාවනා කරනකොට කමඨහන වඩනකොට ඇති වෙන ප්‍රශ්න එහෙම නැත්නම් අපේ ඒ ඒ පෞද්ගල අපේ ආධ්‍යාත්ම ජීවිතයේදී පැන නගින ප්‍රශ්න අපි මේ වෙලාවේදී ධර්ම සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කරනවා ඉදිරිපත් කර ගන්නවා ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිලක් වශයෙන් ධර්ම සාකච්ඡාවක් කියලාත් ඕනම් කියත හැකි. ඉතින් ඒකට පුරුදුකයි ඉන්න නිසා හිටපු නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි සැසවාරි පටන් අර ගන්නවා ලිඛිත ප්‍රශ්න වලින්. නමුත් කාටද අවශ්‍ය නම් මේ වැඩසටහන යන අතර වාරේ ඊට ප්‍රස්තාව අනුව සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ මයික් එකක් ඉස්සරහින් තියෙනවා. ඒකට ඒක පාවිච්චි කරලා තමන්ගේ ප්‍රශ්නය හෝ ප්‍රකාශය හෝ ධර්ම මාතෘකාව ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. ඒක දැනට මේ මයික් එක ඕෆ් කරලා තියෙන්නේ. ඉස්සරහට දෙසරයක් ස්විච් එක කඩනකොට ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒතර පොඩි තට්ටු කරපුවම දැනගන්න පුළුවන්. ඒකේ ශබ්ද Tamanටම ඇහෙනවද කියලා. ඊට පස්සේ මේ තියෙන කෝණයක තියලා කතා කරොත් විතරයි ඒකේ ශබ්ද ඇහෙන්නේ. පැත්තකට කතා කරාට ඇහෙන එකක් නෑ. ඉතින් ඒක සමහරුන්ට ඒක කරදරයක්. මේ මයික් එකට කතා කරන්න වෙන එක නමුත් මේක මේ වැටසටහන කෙරණ වාර්ධි වෙන වාර්තා වෙනවනේ. ඒක අහන අය තමයි ඉල්ලීමක් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් සභාගත වෙනවා නම් හොඳයි කියලා ඒකයි අපි මේ මයික් එකක් දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගැන අනුකම්පාවෙන් මයික් එක පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. මේ මතක් කිරීමෙන් පස්සේ අපි යනවා ලිඛිත ප්‍රශ්න දිගේ ඉදිරියට වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර සභාගත කරන්නයි කියලා ඉල්ලීම ආරාධනාව මත මම රජී මහත්තයන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි අපේ හැඳුරුනේ নমස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආදුනික යෝගාවචරයෙක්මි. මා භාවනාවට පෙර මා ඉන්න ඉරියව්ව මෙනෙහි කර පිටතින් ගැටලුවක් ඇතුළටත් ඇතුළතින් පිටතත් යන්නේන ලෙස නළල දිහා බලාගෙන භාවනා කරමි. හිත විසිරී යන්නේ නැතිව එක අරමුණේ සිත තියාගෙන ඉන්න පුළුවන්. එලි එක එක විදියට පේනවා. ඒවා අනිච්චයි සිතා භාවනා කළත් සිත එකලස් වීම පමණයි. මේ පැහැදිලි කර දෙන්න. පිරුවන් සරණයි. නෑතරෙන් පැහැදිලි කරන්න ඉල්ලන්නේ මොකද්ද කියන එක පැහැදිලි නෑ. අන්තිම වාක්‍යය මොකද්ද? ඒකලස් වීමක් පමණයි. එහෙම සිත එකලස් වීම පමණයි. ඔච්චර භාවනා කළත් සිත එකලස් වීම පමණයි. ඊට අමතරව ඇත්තට වෙන මොකද්ද අපේක්ෂා කරන්න කියන එක නැතුව ඉතින් උත්තර දෙන්නම. මෙහෙම කරනකොට මට මෙහෙම පේනවා ඒක හොඳයි. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? එහෙම හිතයි කලස් වීමට අන්තර වෙන මොනවද අපේක්ෂා කරන්නේ? එහෙම නැත්නම් ඒ කියන්නේ ওই මයික් එක පොඩ්ඩක් දෙන්න. එතකොට අපිට මතු කරගන්න පුළුවන් ඉස්සරහට. පෙරවතර ස්වාමීන් වහන්සේ ඒ එතනින් එහාට යෑම ගැන ටිකක් ඉතින් යනකම් අපි ටික විස්තර කරගත්තොත් දැනට මේ පරියංක භාවනාවක් මේ කතා කරන්නේ. එහෙමයි. එතකොට ඒකෙදි මොකද්ද අරමුණු වශයෙන් භාවනා කරන්නේ? මම නලල දිහා බලාගෙන තමයි මේ භාවනා කරන්නේ. ඔව් එතකොට නලල දිහා අනික් තැන් නොබලා නලල දිහා බලන්න පෙළඹෙන්නේ ඇයි? අර මේ ආස්වාද ප්‍රසාර කරනවට වැඩිය මට නලල දිහා බලන භාවනා කරනකොට භාවනා වැටෙනවා හොඳට. ඔය එතකොට නළල දිහා බලන්නේ පුරුදු කරගත්ත නිසා කල්ැතුව. එහෙමයි. එතකොට නළල දිහා බලනකොට මොනවද පේන්නේ? පේනවා ඉතින් ඒක එක එලි පේනවා. මේ ඔය ලයිට් එලි එනා වගේ පාට පාටට ලොකුවට පෙනීගෙන යනවා. මම ඒව අනිච්ච සිහි කරගන්නවා. මේ එතකොට ඉතින් නැතු යන මම කරබගෙන භාවනා කරගෙන යනවා ඉතින්. ආය වේලාවකට මම ඇස් දෙක පියාණී හිටියත් හොඳ පැහැදිලිවට එළිය පේනවා මට හිතෙනවා මේ ඇස් ඇරිලා පේනවාද කියලාවත් හිතෙනවා ඒ තරම් පේනවා එළිය හොඳට. එතකොට ඒ විදිහට ඔය කියන නිරීක්ෂණ සහිතව පරියංක දෙක තුන වගේ කරගෙන කරගෙන යනකොට එහෙමයි. මේ පේන දේ මේ පේන එලිවල හෝ ඇස් දෙක අරගෙන ඉන්න වගේ පේන දේවල වෙනසක් සිද්ධ වෙන්නේ එක විදිහටම තියනවා කියන එකද කියවෙන්නේ. එහෙමයි එලිත් වෙන වෙන වෙනස් වෙනස් වෙවි පේන්නේ. එකම එළිය නෙවෙයිදී. එහෙම ඉන්නකොට අපි අමතර මාතෘකාවක් දාගත්තොත් මේකට ආනාපානෙ එන්නේ ප්‍රසිද්ධ වෙනවද නොපෙනී යනවද ගණන් ගන්න ආනාපාන සතියත් භාවනා කරනවා ඉතින් මේ දෙකෙන් මට පේනවා ඒ නලල වගේ තැනකට තමයි පූර්ව නිගමනයේ කියනවට වැඩිය ප්‍රകൃතියෙන් එහෙම නැත්නම් ස්වභාවයෙන් සිදුවෙන ආනාපානෙත් එක්ක යන්න පුළුවන් නම් දුර ගමනක් යන්න පුළුවන්. ඒ නිසා පුරුදු තාලෙට නලල දිහා බලලා පටන් අර ගන්න. පටන් ගන්නකොට ටික වෙලා ගිහලා තමයි තේරෙනවා නම් හිත දැන් ඇඟ ඇතුළට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ඇතුළට ආපු නිසා එකලස් භාවයේ නිසා සමහර විටක ආනාපානෙ හොඳට මේ අඳුරන කෙනෙක් දැක්කා වගේ කිට්ටු කරලා බැලුවා වගේ ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් ආනාපානයි කියලා කියන්නේ ප්‍රകൃති අරමුණක් හිතලුවක් නෙවෙයි. ඒක නිසා බලන්න යම්මටමකට හිත කීකරු කරගෙන ආනාපානට දාන්න. එතකොට අපිට ආස්වාසය ප්‍රසවාසය ගලපන්න පුළුවන්කම තියෙනවානේ. එහෙමයි. දැන් නල්ලේ තියෙනකොට එහෙම දෙක අතර වෙනසක් නැහැ. එතකොට පේන දෙයි පේනවා කියලා හිතන එකයි ඔක්කොම මනස්කාරයක්ද මනෝ මනසින් හදාගත් එකක්ද කියන්න බෑ. ආනපානිය මේක නෙවෙයි. ආනපාන හොඳටම ඇත්තටම පිරිසිඳ බලන්න පුළුවන් එකක්. එහෙමයි. ඒ නිසා මේ විදියට ගිහිල්ලා හෝ කමන්නේ පටන් ගන්නකොටම මම දැන් මෙතන ඉන්නවා කියන එක බලලා කෙලින්ම එක්ක ආනාපානට එන්න නැත්නම් මේ පුරුදු අරමුණ හරහා ආනාපානයට ගියොත් ඒකේ ක්‍රමික දියුණුවක් ඇති වෙයි කියලා මම හිතනවා. වෙන විදියකට කියනවා නම් නාලල් දිහා බැලීම යම් විකෘති කෘතිම භාවයක් පෙන්නනවා. ආනපානේ බොහොම ප්‍රകൃති අරමුණක්. ඒක නිසා ඒ විකෘති හරහරි කමන්නේ නැත්තම් කෙලින්ම හරි කමන්නේ ආස්වාද ප්‍රසවාසයත් එක්ක හාද වෙන්න බලන්න යාළු වෙන්න බලන්න සුවද වෙන්න බලන්න සමීප වෙන්න බලන්න එතකොට ওই තියෙන මේ බාධාව නැතුව ඉදිරියට යන්න ඉඩ තියෙනවා කියලා හිතන්න පුළුවන්. එහෙමයි. දරුවන් සරණ. දැන් දැන් දැන් දසසිල් සමාදන් කරවන්නේ නැත්තේ ඇයි? අප සමහර දෙනෙක් gedara සිට කෙලින්ම එන නිසා මුදල් කිසිසේත්ම රැගෙන එන්නේත් ළඟ තබා ගන්නෙත් නැහැ. ආභරණ පැළඳගෙන එන්නේත් නැහැ. දසසිල් සමාදන් වීම දුර්ලභ අවස්ථාවක් නිසා නැවත සමාවෙන කුමන අයට එසේ දසසිල් සමාදන් වීමට අවස්ථාව ලබා ළඟා කර දෙනෙමෙන ඉල්ලමු. කුමන නැවත තමයි නැවත අයට එසේ දසසිල් සමාදන් වීමට අවස්ථාව ලබා දෙන්නේ. කවදාකවත් මේ දසසිල් සමාදන් කරලා තිබුණේ නැහැ. අටසිල්මයි කෙරුවේ. දසසිල් සමාදන් කරන පැවිදි වෙන්න තීන්දුව කරපු අය. ගහට දසසිල් දෙනවා ගුරු අන්දලා ඊට පස්සේ පැවිදි කරනවා. ආය සල්ලි පැත්තක තියලා ආය ගන්න එකට සල්ලි පිළිබඳ ශික්ෂා පදේ දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගෙදර ගියම සල්ලි අත ගන්නවනේ. ඒක නිසා මේ తాවකාලිකව 10 සිල් දෙන්නේ 8 සිල් දෙනවා. කවුරු හරි දස සිල්ම වෙලා සාමනීරී හෝ භික්ෂු සාමනීර වෙන්න යනවනම් ඒකට අපි ගුරු වන්දනායි කියලා එකක් කරනවා. ඊට පස්සේ දස සිල් ආයි ඔක්කොම අපි වගකීම් බාර ගන්නවා. එයා පැවිදි අපේක්ෂකෙක්. ඊට පස්සේ ඊගාව පියවර සාමනීර ඊට පස්සේ උපසම්පදාව. එහෙම නැතුව මුදල් පරිහරණය කළා తాවකාලිකව පැත්තක තියපු අයට ආය මුදල් පරිහරණය කරන අදහස තියෙනවනේ. දසිල් සමාදන් නොකරන එක තමයි අපේ සාමාන්‍ය චාරිත්‍රය. දසිල් සමාදන් කරවන්නේ පැවිදි අපේක්ෂකයන් විතරයි. අනික අටසිල්. ඉතින් වැදගත් දසසිල් වැදගත් පුළුවන් නම් පැවිදි වෙන්න එළඹෙන එකයි තියෙන්නේ. එතකොට දෙනවා. අපේ කිසි ලෝභකමක්වත් ඊර්ෂ්‍යාවක්වත් නැහැ. දැන් දැසිය සමාදන් වෙච්ච අය මුදල් පාවිච්චි කරනවා. ඒක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒකට සීලයක් ඇත්තෙම නැහැ. බොරු වකුත් කියනවනේ. සීලිත් මේ මුදලුත් පාවිච්චි කරනවා. ඇතර මේ ශික්ෂාපද පහේ පළවෙනි පහ පරාජිකයි දෙවෙනුව එච්චර වැදගත් නෑ. පළවෙනිවත් එක බලනකොට මුදල් පරිහරණය කියන දෙවෙනි කොටසට අන්තිම ශික්ෂාපදේ. ඒක නිසා ඒක වැදගත් නෑ. නමුත් පරිහරණය කරන්නේ නෑ කියලා පොරොන්දුවක් වෙලා ආයෙ පරිහරණය කෙරුවොත් බොරුවට අහු වෙනවා. පළවෙනි ශික්ෂාපද පහ එකක් ඇරෙනවා. ඒකට 10ම කරලා යනවා. ඒක නිසා ඒක කරනවා නම් පාවිච්චි නොකරන මට්ටමට අවිලා කරනවා නම් හොඳයි. එතකොට ඒකට පුහුණුවක් තමයි ඔය විකාල භෝජන වගේ දේවල් ටික ටික අට සිල්වල කරලා දස සිල්වල තියෙන එකයි වෙනසයි වැඩි වෙලා තියෙන අට සිල්වලත් එක බලනකොට මුදල් පරිහරණයක් නැහැ. එහෙනම් පූර්ණ හිඟමනකට නැත්නම් දෙන දෙයක් කාලා ජීවත් වෙන මට්ටමට යන්න හදන එක. ඒක නිසා මේදී අපි ප්‍රතිපත්තියක් වශයෙන් තිබුණේ අට සිල් සමාදන් කරන්නේ නැවත කතාවක් කියන දෙයක් නැහැ. කවදා හරි එහෙම අපි දසිල් දීදී ඉඳලා වෙලා ආට සිල් වුණා නම් මම මේ කරන කතාවත් වැරදි මේ ප්‍රකාශයත් වැරදි. එදත් තිබුණ මෙච්චරයි අදත් තිබුණ මෙච්චරයි. අපි ගහට දස සීලේ දෙනවා රිට්‍රීට් කරන වෙලාවට පැවිදි අපේක්ෂකයන්ට ගුරු ඇඳපු අයට දස සීල් දෙනවා. ඒ නිසා ඒ පදනම තමයි අපේ නිසරණෝනේ පදනම. මම හිතන්නේ අකුරු වල සමානතාවය නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නත් නගලා තියෙන්නේ ඒ යෝගාවචරම වෙන්න ඇති. පෙරෙප්පු නැතුව ඇවිද විට ඕනෑම අසනීපයක් සුවන බව ඔබ වහන්සේ දේශනා කරනවා. ඔබ වහන්සේ එහෙත් අසනීපයක් හේතු කරගෙන සෙරෙප්පු පළඳින්නේ ඇයි? ඔය කියන්නේ සෙරෙප්පු නැති නිසා ඕනෑම ලෙඩක් පාවිච්චි කරනවා නම් ඉස්සර සෙරෙප්පු ඉගෙන ගන්න සෙරෙප්පු ලෝකයට හම්බෙන්නේ ඉස්සෙල්ලා ලෙඩක් තියෙන්න බෑ. ඇයි කාලෙත් ලෙඩ තිබුණා. සෙරිප්පු ඇතුව පාවිච්චි කරනට නැතුව පාවිච්චි කිරීම සෞඛ්‍ය සම්පන්නයි. ඒක ඒකයි මතක තියන්න තියෙන්නේ. වැස්ස වෙලාවට මේ නිතර ඉහළ පහළ යනකොට මට ගිය පාර නියුමෝනියා හැදුවා. ඒතකොට දොස්තර මහත්තයා කිව්වා ඉහළ පහළ ගියාට කමන්නේ කකුල් දෙක වීලුව තියාගන්නයි කියලා. එතකොට අකමැත්තේ වුණා සෙරිප්පු පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. කුඩයට කුඩයක් කිහිලනවා වගේ, තොප්පියක් දානවා වගේ. ඒක නිසා මේ මාත් ඇත්තටම කැමැති තෙරපි පාවිච්චි නොකර වැඩ කරන්න. මුගක් වෙලාට මම කරන්නේ එහෙමයි. නමුත් සමහර වෙලාවල් වල වැස්ස වෙලාවල් වල පාවිච්චි කරනවා. තෙරපි පාවිච්චි කිරීම අපරාධයක්වත් තෙරපි පාවිච්චි නොකිරීම 100ක් ලෙඩ සනීප කරනවා කියන දෙකම බොරු. අපිට තියෙන පුළුවන් තරම් බාහිර දේවල් වලින් වෙන් වෙලා ජීවිතය සුවාධීන කර ගැනීම සඳහා ඒ සෙරප ඇතුවත් බෑ නැතුවත් බෑ කියන මත දෙකටම යන්න එපා. පුළුවන් තරම් ස්වභාවික වෙන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යන අතර ටික වේලාවක්ද සිත ආනාපාන අරමුණ තුළ හොඳින් පැවතියත් ඒ සමග හිසේ පිටිපස වම් පැත්තේ තද වේදනාවක් දැනෙනවා. එවිට සිත භාවනා අරමුණ අතහැර හිසේ ඇති වේදනාව තුළටම සිත ඇදී යනවා. සිත භාවනා අරමුණට ගැනීමට උත්සාහ කළද වේදනාව දැඩිව දැනෙන නිසා සිත එයින් මුදවා ගැනීමට අපහසුයි. ඒ සඳහා කුමක් කළ යුතුද අනුකම්පාවෙන් පාදා දෙන්න. මේක ඇත්තට භාවනා නොකරන වෙලාවෙත් තියෙනවනම් කායික රෝගයක්. නමුත් භාවනා කරනවා නැත්නම් සතියෙන් යුක්ත වානපානය කරනකොට විතරක් එනවනම් මානසික ආතතියක්. ඒ නිසා භාවනා වරද්දගෙන තියෙන්නේ. ඒ නිසා භාවනා නැගිටතර පස්සේ මේක යනවා. ඒ නිසා එච්චර බය වෙන දෙයක් නැහැ. නමුත් භාවනාදී පැහැදිලිවම මේ ආනපන පිටිපස්සේ එලවන්න ගිහිල්ලා මතුවෙච්ච නැති ආනපාන බලන්න ගිහිල්ලා මේ ගන්න දැඩි ආතතිය නිසා මේක එනවයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා උත්තර දෙකක් දෙන්න පුළුවන්. එකක් තමයි භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ආනපාන වගේ සියුම් අරමුණක් ගන්න ඉස්සලා මම දැන් මෙතන ඉන්නවා. නැත්තම් මේ කයේ හිත පවත්නවා, ඉරියව්වේ හිත පවත්නවා කියලා බලන්න එතනදිත් මානසික ආතතියක් එනවාද කියලා. ඒකේ එනවා නම් ඒ කියන්නේ ඉරියව්ව වැරදියි. නැත්නම් හොඳට පටල වෙලා මම දැන් මෙතන ඉන්නවා කියනකොට තමන්ට සැහැල්ලුවක් දැනෙනවා නම් ඒක පැයම ඉන්න එහෙම. ආනපන්නේ හොයන්න යන්න එපා. මතු වුණොත් බලන්න. එහෙම නැතුව ආනපන්නේ පිටිපස්සේ අඹාගෙන යන්න එපා. මෙවැනි දැඩි තා ඒ කියන්නේ ආතති දාරත කියලා මේකට පාවිච්චි කරන්නේ එන්නේ නැති ආනාපානයක් ආයාසෙන් හොයන්න ගියා. ඉතින් සමහර වෙලාවට එහෙම කරන්නත් වෙනවා. ආනපාන වගේ තැනක හිත පාත්තගෙන යන එක ලේසි නිසා. ඉතින් ඒ නිසා ඒ වගේ දැඩිව මතුවෙන්නත් ඉස්සලා ආනපාන හොයන්න ගිහිල්ලා මතුවෙච්චි වේදනාවක් නම් වේදනාව මතුනට පස්සේ වේදනාව බලන්න වේදනාව ප්‍රකට තාක්කයි. මම මගේ දැන් ඔළුව පිටිපස්සේ වේදනාවක් තියෙනවා. එක්කෝ රිදෙනවා එක්කෝ වේදනයි කියලා මෙනෙහි කරන එකයි තියෙන්නේ. එතකොට වේදනාව දිගේම හිත තියෙනවා නම් ඒත් සතියේනේ ඒත් කයේනේ ඒත් කායानुපසනාවනේ අරමුණ මාරු වෙලා තියෙනවා නමුත් Tamanට ලකුණු වැටෙනවා යම් වෙලාවක වේදනාව නතර වුණා නම් ආයාන පණ්ඩේනවා. ආවි නැත්තම් දිගටම අර පිටිපස්සට ගත්ත වේදනාවේ හිත පවත්නවා. ලාභයක් තියෙනවා වේදනාවේ ආනාපානෙට නම් හිත මෙහෙවන්න ඕනේ. වේදනාවක් આવොත් හිත ඉබේම අරමුණේම වේදනාවෙම කයෙම බැඳිලා තියෙනවා. ඒක නිසා වේදනාව අරමුණක් කරගන්න අරමුණු කරගෙන රිද්දෙනවා රිද්දනවායි කියලා වේදනයි වේදනයි කියලා මෙනෙහි කරන්න. එතකොට මේ ආනපනේ හොඳයි වේදනාව නරකයි කියන කතාවකුත් ඕනේ නැහැ. වේදනාව අයින් කරගන්න ඕනකමකුත් නැහැ. මේ වේදනාව කොහොමද තමයි දැනෙන්නේ, විඳින්නේ, විඳ විඳීම කොහොමද කියලා වේදනාවෙම හිත అలවලා වේදනාව මෙනෙහි කරත් ඒක අරමුණු කරන්න පුළුවන්. කෙසේ නමුත් පේන්න තියෙනවා දැඩිව අල්ලන්න යාම නිසා ඇති කරගත්ත ආදතියක් කියලා. ඒ නිසා වේදනාව නොවේමට කටයුතු කරනවා නම් කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා සැහැල්ලුව වාඩි වෙලා ඉන්න එක. නැත්නම් ඉරියව්ව නැත්නම් මම දැන් මෙතන ඉන්නවායි කියලා මෙනෙහි කරන්න. ඒක පුළුවන් තරම් කය සැහැල්ලුවෙන් පවත් ගන්න එතකොට එන්නේ නැහැ එහෙම දෙයක්. ගරු ස්වාමින් වහන්සේ මම නවක භාවනා යෝගිනියක් වෙමි. සක්මන් භාවනාවේ ටික වේලාවක් වරාණති පැය භාගයක් පමණ යෙදී සිටීමෙන් සිතට සහැල්ලු ස්වභාවයක් දැනුණු බැවින් මා ආනාපාන සති භාවනාව සිදු කරමින් සිටින අතරේදී විනාඩි 20ක් පමණ ගත වූ පසු මා නින්දට වැටුණු නමුත් මා ඒක ඉස්සුවක් නොදනිමි. නැවත ප්‍රകൃති ස්වභාවයට පැමිණෙන විට සිත වෙනත් අරමුණකට ගොස් තිබුණේද නැත. කීප විටක්ම මට පුදුමයකුත් ඒ වගේම සතුටකුත් දැනුණා. ඊළඟට මා භාවනාව දියුණු මා භාවනාව දියුණු කරගත යුත්තේ කෙසේද යන්න කාරුණිකව අනුග්‍රහ කරනසේක්වා. ඔබ වහන්සේට නිවන් සුවයමත් වේවා. මේ කියලා තියෙන තොරතුරු සැලකිල්ලට ගත්තොත් මේකේ හොඳ පැත්තක් වෙන්න තියෙනවා. ඒ කියන්නේ අරමුණට හිත ගිහිල්ලා ටික වේලාවකින් හිත හැංගී ගන්නවා. ලීන භාවයටපත් වෙනවා කියලා මේකට කියන්නේ. ඉතින් ඒක යෝගාවචරේකට එන්න පටන් ගත්තොත් එක පරියන්ක හතර සැරයක් එනවා හැම පරියන්කෙම එනවා. ඉතින් අන්න ඒ වගේ මොන හරි ලකුණක් Tamanට නැවත නැවත එනවනම් හොඳ වේවා නරක වේවා යෝගාවචරය ඒක අපේක්ෂා කරගෙන ගියොත් අපේක්ෂාටත් වැඩිය ලෑස්ති වෙලා ගියොත් ඒ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් මගේ හිත යන්න හදන්නේ නින්දටයි. මම මේක දිහා බලන් ඉන්න ඕන කිව්වොත් මම නොදැන ආවයි කියන එක කියන්න බෑ. ඒ නිසා මේ ලෑස්තිලා යන ගමන සූදානම් ශරීරය කියලා කියනවා මේකට. ගියොත් මේ නිින්ද මේ හිත හැංගි ගන්න එක මේ දීන භාවයේ එක සැරේන එකක් නෙවෙයි. ටික ටික එන්නේ. එතකොට Tamanට ඕන වෙලාවක දැනගන්න පුළුවන්. දැන් අරමුණට මොකද වෙන්නේ? නිදිමතට මොකද වෙන්නේ? ඒක නිසා එකවරම නොදන්නවා කියලා තනි වාක්‍යයෙන් කියන්න වෙන්නේ නැහැ. මේ ජවනිකා ටික විස්තර වශයෙන් පේන්න පුළුවන්. පේන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේකට මේ වගේ ප්‍රශ්න වලට දෙන්න තියෙන උත්තරේ තමයි මට දැන් භාවනා හරි ගියොත් වෙන කරදරයක් නාවොත් හිත සැඟවි ගන්න පුළුවන් සැඟවි ගන්න පැත්තට යනකොට මට ඒ අතර වාරයේදී ජවනිකා ටික සීරම දැකගෙන යාම සඳහා සූදානම් ශරීරේ එහෙම නැත්නම් ලෑස්තිලා යන එක යෝගාවචර ඊගාව පියවර මේක සමහර විටක සක්මණේ සිද්ධ වෙනවා මේකට හේතුව මේ හිත කුප්පන හිත අවුස්සලා තියෙන රාග ద్వේෂ දෙක අඩු වෙනකොට අපේ හිතට කෙලින් ඉන්න බෑ. අපේ හිත උනන්දු තියෙන්නේ උද්‍යෝගයේ තියෙන රාගයයි ద్వේෂයයි තියෙන තාක් තමයි. රාගය ద్వේෂය යම් ප්‍රතිකර්මකින් යම් ක්‍රමයකින් හේබානවත් එක්කම හිත නින්දට වැටෙනවා. නීරස වෙනවා. ඒකාකාර වෙනවා. අසරණ වෙනවා. ඉතින් මේක ක්‍රමිකව වෙන්න නිසා අපිට දැනගන්න පුළුවන් අපි හිත කොච්චර රාගයට කැමතිද කොච්චර ද්වේෂයට කැමතිද කොච්චර සිද්ධි බහුල ගතියට කැමතිද රාග ද්වේෂ අඩු වෙලා හිත සිද්ධි බහුල ගතිය අඩු වෙනකොට හිත හැඟවි ගන්නවා ඒ කියන්නේ භාවනාව ඒකාන්තයෙන්ම සාර්ථකයි නමුත් සූදානම් වගේ නැත්තම් මේක නිින්දක් වරුණොත් පත් වෙන්න ඉඩ තියෙනවා නිසා ලෑස්තිලා යන්න ලෑස්තිලා ගිහිල්ලා මේක සිදුවෙන හැටි ඉතින් මේකට එදිනදා ජීවිතයේ නිදර්ශනයක් දෙනවා හැමදාම ඇඳට ගිහිල්ලා තමයි නිදා ගන්නකොට කොහොමද මේ අවදි කය නින්දට යන්නේ කියන එක ඒ නින්දටපත් වෙන හැටි එදිනදා ජීවිතේ නින්දටපත් වෙන හැටි හොඳට සමීපව බලනින්නේ. එතකොට භාවනාදීත් ওই නින්දට යන එක ජවනිකාවෙන් ජවනිකාට දැක් ගන්න පුළුවන්. හැබැයි නින්ද යන හැටි බලන්න ගත්තොත් නින්ද යන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා එදිනදා ජීවිතේ. ඒක තමයි මේකටත් වෙන්නේ. මට දැන් නින්ද යන්න තියෙන්නේ කියලා දැනගෙන කටයුතු කරුවොත් නින්දට යන ඉඩ අඩු වෙනවා. ඒකට තමයි හොඳට පුංචිට තිබුණ දේක් දික් කරලා බැලුවා වගේ, ඇදලා බැලුවා වගේ, ලොක් කරලා බැලුවා වගේ මේ කටයුත්ත බලන්න පුළුවන්. මේ කියන්නේ සතිය තව දියුණු කරනවා. සතිය උත්සන්න ආසන්න වෙනවයි කියන්නේ. එතකොට භාවනාවේ පැහැදිලි දියුණුවක්. ඒ නැත්නම් ආත්ම විශ්වාසයේ පැහැදිලි දියුණුවක් ඇති වෙනවා. ඒ නිසා කෙටි උත්තරේ තමයි මේකට ලෑස්ති වෙලා යන්න කියන්නේ. මයික් එක පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. ජවනිකා විදවනිකාව කියන්නේ අදහස් කරේ කොහොමද? සිද්ධියෙන් එක සැරේ වෙන්නේ හිමීට මේක සිද්ධ වෙන්නේ. ඉර බහිනා වගේ ඉර නගිනා එක පාට ඉර නගින්නේ නැහැ. ඉතලා අරුණ ඇවිල්ලා ඊට පස්සේ තමයි ඉර එන්නේ. ඉතින් ඉර බහින එකත් ඉර බැස්සට පස්සේ ආලෝකය තිබිලා ඒක අඩු වෙනවා. සිද්ධියෙන් සිද්ධිය එකවර නෙවෙයි ටිකෙන් ටික කියලා ගත්තට කවන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩමින් සිටින අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගිය අවස්ථාවේදී කුමක් කළ යුතුදයි කාරුණිකව පාදා දෙන ලෙස ගෞරවනීයලා සිටිමි. නිර්වන් සරණයි. එතකොට මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස ගෙවි යෑම තමන්ට වෙහෙසක්ද බරක්ද එහෙම නැත්නම් සැහැල්ලුවක් විවේකයක්ද කියන එක මේකේ ලියවිලා නැහැ. ඒක අවශ්‍යයි. මේ ආනාපානේ බල බලා ඉන්නකොට ආනාපානේ ගෙවිලා යනවා. මට ගොරෝසු වෙන්නත් ඉඩ තියෙනවා. මට ඒ විදිහටම තියෙන්න පුළුවන්. එතකොට තමන්ගේ හිත මේ ආනාපාන ගෙවි යෑම දකින්නේ ලෙඩක කරදරයක දුක් පීඩාවක ගෙවි යෑමක් විදිහට නැත්නම් වස්තු විනාශ වෙලා අබැග්යක් විදිහට කියන එක සභාගත කරනවා නම් ඒක හරි වැදගත් වෙනවා මේ උත්තරේ හොයාගන්න. ඉතින් කවුරු හරි ප්‍රශ්නට ඇත්තටම උත්තර බලාපොරොත්තු වෙනවා මම හරස් ප්‍රශ්නයක් වශයෙන් අහනවා මේ විදිහට ආනාපානෙ ගෙවන් වුණාට පස්සේ තමන්ගේ හිතට මොකද්ද දැනෙන්නේ? තමන්ට වැටහෙන දේ මොකද්ද කියලා ඒක තමයි උත්තරේ වෙන්නේ. ඔව් එතකොට සහැල්ලු ගතිය ලැබෙනවනම් ඒක තමන් දකින්නේ පවත්වා ගත යුත්තක් විදිහට නැත්නම් මේ සහැල්ලුව ඉෂේකක්කමක් කරදරයක් පාළු ගතියක් නීරස ගතියක් වෙනවා. ආනපනේ නොදෙනී යනකොට කමඩ කයි සහැල්ලු ගතියක් දැනෙනවනම් මේ සහැල්ලු ගතියේ පුළුවන් තරම් වෙලා පවත්වන්න කළ යුත්තේ කරන්න ඕන. ඉස්සල්ලාම Taman දැනගන්න ඕනේ මේ විදිහට ආනපන ගෙවිගෙන යනකොට තිබුණු වටිනා වස්තුවක් නැති නාස්ති වෙනවා වගේ හිත අකම්පාල වෙනවද? නැත්නම් තිබුණු කරදරයක් කිසි එකක් කොමත් දුකක් අතු ගෙවුණා කියලා හිත විවේක විස්රාම වෙනවද කියලා බලන්න ඕනේ. විවේක වෙනවා නම් විස්රාම වෙනවා නම් සැහැල්ලුවක් වෙනවා නම් ඉතින් ඒකනේ අපිට ඕන කරන්නේ. ඒක නිසා ඒක ගොඩක් වෙලා පවත්තන්න නැත්නම් උපයපු දේ වැඩි වෙලා ආරස්සා කරගන්න කුමක් කළ යුතුද? ඒ දේ Taman සාමාන්‍ය බුද්ධියෙන් හොයලා උපෙල සපෙල දෙන්න ඕනේ. මේ ලැබිච්ච සහැල්ලුකම, උපයාගත් සහැල්ලුකම බොහෝ වෙලා පවතින්නේ. තවත් එක් උපක්‍රමයක් තියෙනවා. ඉඳගත් ඉඳගෙන බොහෝ වෙලා යන්න ඉස්සෙල්ලා මේ සහැල්ලුකම ලබා ගන්නත් ශිල්පීය ඥානෙ පාවිච්චි කරනවා. ගොඩක් වෙලා ගත්ත ගිහිල්ලා ගන්නවට වැඩිය ඉඳ ගන්නකොටම ලබන්න. ලබලා බොහෝ වෙලා ඉඳ. මේ දෙකටම හරියට උදව් කරනවා සක්මන. හොඳට සක්මන් කරලා ගියොත් ඉඳගත්ත ගමන් වගේ Tamanට gedara ගියා වගේ මේ ගතිය එනවා. ඒකට ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් ගතියක්, සැහැල්ලුවේ ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒ දේ වැඩි වෙන, පළල් වෙන, බුද්ධියට සින්න වෙන Tamanට නතු කරගන්න පුළුවන් ක්‍රමය පුළුවන් තරම් සාමාන්‍ය බුද්ධිය දාලා හොයන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙටි ප්‍රශ්න තුනක් සංඛාර පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා යන ඉල්ලා සිටිමි. චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර පිළිබඳ පැහැදිලි කිරීමක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. තුන්වෙනි ප්‍රශ්නේ සංකාර හට ගැනීම අකුසල මූලික බව දැනගන්නට ලැබුණද ආනිංචාපි සංකාර කුසල් බව සඳහන් වෙයි. අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. අපි බලමු මේකෙදී මුල් ප්‍රශ්න වලට පුළුවන් තරම් අපේ ධර්ම දේශනාවේදී මේ ස්කිටු කරකණ්ඩ ඉතින් එතකොට අන්තිම ප්‍රශ්නේ අහනවා මේ කුසල් කිරීම කුසල සංස්කාර එකතු කිරීම හොඳ දෙයක්ද කියලා අකුසල් වෙනුවට නම් කුසල් හොඳයි. නමුත් කුසලයේ ඉන්නකොට ඊට වඩා අධි කුසලයක් කියලා එකක් තියෙනවා. ඒ අකුසලයි කුසලයි කියනක හොඳ නරක කියලා ගන්නකො. එතකොට අපි නරක අයින් කරගන්න හොඳ ටිකක් අල්ල ගන්න. නැත්නම් නරක අයින් වෙන්නේ නැහැ. ඒකයි ඒකේ කාරණාව. ඒකයි සරුවත් යන කියන්නේ ආසීවනාච බාලාණං උනොත් විතරයි පණ්ඩිතානංච සේවනයක් වෙන්නේ. ඉස්ලාම කරන්න ඕනේ අමනයන්ගෙන් අයින් වෙන්න ඕනේ. අමනයන්ගෙන් අසීව බාලයන්ගෙන් අයින් වෙන්න බෑ. මට මේ පඬිත්යත් එක්ක වැඩ කරන්න තියෙනවා. මේ මේ දැනුමත් එක්ක මට ඉන්න තියෙනවා කියලා තමන්ගේ හිත මෙහෙවා ගන්න හොඳ දෙයකට. හොඳ දෙයකට මෙහෙුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ බාලයෝ අපණ්ඩිතයෝ තමයි වට කරගන්න. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා හොඳ නරක දෙක තියෙනකොට තමන් විශේෂ මෙහෙමක් කෙරුවේ නැත්නම් හොඳට නරක අනිවාර්යයෙන්ම ආක්‍රමණය කරනවා. මේ ලෝකේ ස්වභාවය. ඊට පස්සේ හොඳට ගියාට පස්සේ ඒක අල්ලගෙන හිටියොත් එහෙම ඒක ආයෙසරයක් නරක වෙනවා. හොඳට ගියාට පස්සේ වඩා හොඳට යන්න ඕන. ඒ නිසා අපුඤ්ඤාපි සංකාර පුඤ්ඤාපි සංකාර දෙකට වැඩිය හොඳයි ආනන්ජාපි සංකාර. නමුත් ඒකත් සංස්කාරයක්. අන්තිමට එතෙන්දි ගියාට පස්සේ සබ්බ සංකාර සමත සියලු සංස්කාරන්ගේ සමත කිරීම වෙනවා. ඒ නිසා මෙතන තියෙන සාපේක්ෂතාවයක් නරකට වැඩිය හොඳයි හොඳයි. නමුත් හොඳේ ඉන්න හොඳ නෑ හොඳ වඩා හොඳින් ප්‍රතිස්ථාපනය කරනවා වඩා හොඳින් යන්න යන්න යන්න හොඳත් නරකත් දෙකම නැත්ැනකට තමයි යන්නේ ඒක සාමාන්‍යයෙන් සදාචාරවාදීෙකුට එහෙම නැත්නම් ආගම අදහන කෙනෙකුට සද්ධාව ඉස්සරහට යන කෙනෙකුට කරන්න බෑ ඒගොල්ලෝ හිතනවා මේ හොඳේ දිගටම ඉන්න පුළුවන් එකක් කියලා එහෙම කියලා හොඳක් ලෝකේ නෑ ලෝකේ තියෙන හොඳ නරක දෙක සාපේක්ෂකමක් නරක අයින් කරන්න හොඳ අල්ලන්න හැබැයි හොඳ දිගට යනකොට පහු පහු එනකොට කොහො කොහො වෙනවා වෙනවා. ඒතකොට වඩා හොඳකින් ඒක ප්‍රතිස්ථාපනය කරන්න ඕන. කරගෙන කරගෙන අනේක තමයි මේ මේ කෙරෙන්නේ අන්තිමට සියල්ලෙම ගෙවන් කිරීම සංස්කාර කියලා කියන්නේ රැස් කිරීමක්. රැස් කරන තාක් සංසාරේ වැඩෙනවා. අස් කිරීම පුරුදු වෙන්න නම් පුළුවන් තරම් සංස්කාර ගෙවන් කරන්න ඕන. ඉතින් ඒක මේ වගේ උත්තරයක් දුන්නට හිතට වද්දාගත්තට ඔය හිතෙන් තරම් ලීසි නෑ කරන්නේ. නමුත් වෙන ක්‍රමයකුත් නැහැ. ඒක නිසා අපි ධර්ම දේශනාවේදී බලමු සංස්කාර පිළිබඳව පුළුවන් තරම් මූල ධර්ම දැනුම ඉදිරිපත් කරගන්න. නමුත් මතක තියාගන්න ඉන්නේ එකක්වත් ඒවට නයිසાર્ගික වටිනාකමක් නැහැ සාපේක්ෂව. මේකට මේක අදාළව සංසන්දනාත්මක වටිනාකමක් තියෙන්නේ සර්වචනසිකේ ක්‍රමය දිගටම ගෙවම් කරන ක්‍රමයක්. අස් කරන ක්‍රමයක්. ක්ෂය කරන ක්‍රමයක්. නිරුද්ධ කරන ක්‍රමයක්. එතකොට සංස්කාරය ඝන බහල ගොරෝසු සංස්කාර ඉඳලා අන්තිම සියුම් සංස්කාරය දක්වාම ගෙනල්ලා ගෙවන් කිරීමම දකිට කරනකොට අපුඤ්ඤාපි සංස්කාර පුඤ්ඤාපි සංස්කාර මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා පුඤ්ඤාපි සංස්කාර ආනන්ජාපි සංස්කාර මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා ආනන්ජාපි සංස්කාර අසංස්කාර මාර්ගෙන් ප්‍රතිස්ථාපනය ප්‍රතික්ෂේප ප්‍රතිස්ථාපනය කරනවා කියන එක තමයි දල වශයෙන් වෙලාව හැටියට කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ යම් යෝගාවචරයක යෝගාවචරයේ භාවනා වැඩිීමේදී ඇතිවන්නා වූ චිත්ත සංස්කාර අවසන් වූ පසු නැවත කළ යුත්තේ කුමක්ද? ඒ වෙලාවේ ඇතිවන්නේ මොන යම් විදිහේ අවස්ථාවක්දයි පැහැදිලි කර වදාරන සේක්වා. ඒක ඒක එහෙම ඒ තත්තර කියන්නේ නැතුව වචන වලින් විස්තර කරන්න බෑ. දැන් කරන්න තියෙන්නේ අපි භාවනා පළවෙනි දවසේ ඉන්නේ කාය සංස්කාර ගැන බලන්න ආස්වාද ප්‍රසවාස ගැන බලන්න ඒක උනාට පස්සේ චිත්ත සංස්කාර එයි ඊට චිත්ත සංස්කාරات ගෙවෙනවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා මේ කාය සංස්කාර පිළිබඳව දක්ෂතාවයක් කාය සංස්කාර පිළිබඳව හුරුකමක් නැතුව අතින්ට යන්න බෑ සංසන්දනාත්මකව යන්න ඕනේ ඒක නිසා මේ ප්‍රශ්නකරුට දැනට තියෙනවා නම් අත්දැකීමක් ඒ චිත්ත සංස්කාර ගෙවම් කරපු අවස්ථාවක්. කාය සංස්කාරات ගෙවම් කරලා චිත්ත සංස්කාරات ගෙවම් කරපු අවස්ථාවක්. අන්න ඒක ඉදිරිපත් කරුවොත් නම් අපිට උත්තරයකට යන්නේ බාර ඉල්ල සැලසෙනවා. එතන මේ දාන්නේ නැති අහසේ තියෙන මාලිගාවක් ගැන කතා කරන්න පටන් අරගත්තොත් නිකන් හුදු මූලධර්ම ප්‍රශ්න විතරයි කාලේ නාස්තිය. ඒ නිසා අපි මේ වැඩමුළුවේදී අවධානය යොමු කරන්නේ ඔක්කොමලා ආධුනිකයෝ කියලා හිතලා කාය සංස්කාර වලට කාය සංස්කාර වල කෙරුවට පස්සේ මේ කියන ප්‍රශ්න වලට ඇත්තටම ඉබේම උත්තර හම්බ වෙනවා. දැනගෙන හිටියත් නැත්නම් උත්තර ලැබෙනවා. ඒ වගේම මූල ධර්මානුකූල උත්තරත් තියෙනවා. නමුත් ඒක නිකන් උත්තර දැනගෙන හිටියට වැඩක් නැහැ. නමුත් Tamange ඉන්නේ කොතනද කියලා කියනවනම් විස්තර කරනවනම් ඒකට සාපේක්ෂව ඒ විස්තර කිරීමට ගන්න වචන හරහා විස්තර කළ දෙන්න පුළුවන්. නැත්තම් මේ වගේ ධර්ම සාකච්ඡාවක මේ වගේ කොහෙදෝ යන මාතෘකාව ඇදගත්තොත් ඊතුරු අයගේ කාලයට කාලේ නාස්ති වෙනවා. ඒ නිසා මේ මූලධර්ම වශයෙන් මූලධර්ම ප්‍රශ්න වශයෙන් බැහැර කරනවා. අදාළ නම් තමන්ගේ ජීවිතයට භාවනාවට කරුණා කළ අදාළ වෙන හැටි කියන්නේ. එතකොට පුළුවන් ධර්ම සාකච්ඡාවට මේක ලක් කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා පටන් ගත්තේ අදමයි. හුස්ම ඉහළ පහළ යන හැටි නාසය අගට සිත යොමා සිටීමට උත්සාහ ගතිමි. කොපමණ උත්සාහ කළත් සිත එසේ එහෙ මෙහෙයයි. හුස්ම වාර 10කට පමණ වඩා වැඩියෙන් සිත නොපිහිටයි. මා තව තවත් උත්සාහ කළ විට සිත එකඟ කළ හැකිද නැත්නම් මෙය මා අරමුණු කරන ආකාරයේ වැරැද්දක්ද කරුණාවෙන් පහදා දෙන සේක්වා පිරුවන් සරණයි. ඇතන ආධුනිකයන් අලුතෙන්ම පටන් ගත්ත කෙනෙක් වශයෙන් කියනවා නම් හුස්ම 10ක් බලන්න පුළුවන් එක විශාල ජයග්‍රහණයක්. පුංචි ජයග්‍රහණයක් නෙවෙයි. ඒක නිසා මේකට ඉසලා සතුටු වෙන්න. මේ කවදාකවත් හුස්මක් තියා නොබලපු එකක්වත් නොබලපු කෙනෙක් දැන් ආස්වාද ප්‍රසවාස කියලා 10ක් බලන්න පුළුවන්. මේක හොඳට තහවුරු කරගන්න මට ඇත්තටම ගණන් කරලා නැත්තම් හරියටම සාතික වශයෙන් කියන්න පුළුවන් නා. ඒ විශ්වාසය හිතට අරගත්තට පස්සේ අදිෂ්ඨානයක් කරන්න පුළුවන් මට මේ ඊගාවට සැරේ 11ක් කරන්න ලැබේවා එච්චරයි. ඊට පස්සේ 10 යනකොට දැන් දන්නවා තමන්ගේ හිත පිට පනින්න හදනවා. නමුත් මේ අදිෂ්ඨාන ශක්තිය නිසා තමන්ගේ හිතට එලඹ සිටි ගතියක් එහෙම නැත්නම් උච්චන්න ගතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ 10 11 කරන්න දවස් ගාණක් යයි. ඊට පස්සේ ආයෙසරක් 11 කියලා සාතිකුණාට පස්සේ මට ආසර් ප්‍රසාද 12ක් දකින්න ලැබේවා කියලා ටික ටික ඉගෙන ගන්න කියලා කියන්නේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට ගන්න ප්‍රයත්නය වගේ. අපි මව් භාෂාව ඉගෙන ගන්නකොට අපි දන්නේ කොහොමද ඉගෙන ගත්තේ කියලා. නමුත් යම් කිසි කෙනෙක් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න යනවා නම් එයාට මව් භාෂාව වගේ නිකම්ම වෙයි කියලා හිතන්න බෑ. ඒකට ප්‍රයත්න කරන්න ඕනේ. කරගෙන ටික ටික ටික ටික අල්ලන්න ඕනේ. ඒ නිසා 10 කරන එක තහවුරු කරගන්න. තහවුරු කරන එක අදිෂ්ඨාන ශක්තියක් ගන්න මට දැන් 10ක් පුළුවන්. ඒක සාතික වුණාට පස්සේ පරියන්කේක අදිෂ්ඨාන කරන්න ඕනේ මට දැන් මේ ඊගාවට එන වාරයේදී 11ක් කරගන්න ලැබේවා. 11 සාර්ථක වුණාම 12ක් කරන්න ලැබේවා කියලා ටික ටික නැත්තම් පුංචි පුංචි කොටස් වලින් ඉස්සරහට තියන්න. එතකොට අදිෂ්ඨාන ශක්තියත් වැඩෙනවා. ඒ වගේම Tamanට තේරෙනවා යොදන ප්‍රයත්නයේ ප්‍රතිඵල තියෙනවා කියලා. ඒ විදිහට තමයි ඒ පුංචි බබෙක් වගේ ආධුනිකෙක් වගේ දෙවනි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් වගේ යටහත් පහත්ව එහෙම නැත්නම් නිහතමානීව වැඩේ කරනවා නම් ඒ 10 ඉඳලා 11ට යන පිම්ම පොඩි එකක් නෙවෙයි. 11 ඉඳලා 12ට යන පිම්මත් පොඩි එකක් නෙවෙයි. ටික ටික වැඩි කරන්න යන්න එතකොට කරන්න පුළුවන්. මොකද 10 කියන එක ලොකු බලාපොරොත්තු යන පුළුවන් දක්ෂතාවක්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී හා සක්මනේදී සිරුර නලවන හා දඟලන ගතිය වැඩි වුණොත් ඩොක්පක් ගැන අයින් කර තබන්න කියා එක් ධර්ම දේශනාවකදී ඔබ වහන්සේ විසින් දේශනා කළා. ආයසරක් කියන පරයන්කේදී හා සක්මනේදී සිරුර නලවන හා දඟලන ගතිය වැඩි වුණොත් ඩොක්කක් ගැන අයින් කර තබන්න කියා එක් ධර්ම දේශනාවකදී ඔබ වහන්සේ විසින් දේශනා කරන ලදී. වරණ කියලා කියනවා බහාර සූත්‍රයේදී ඒ ගැන පැහැදිලි කර දෙනෙමින් මෛත්‍රී නිලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ පසුබිමට ඒ විදිහට මම කතා කරන්න ඇති. නමුත් කියන්න තියෙන්නේ හොඳට ඇඟට හිත ආවොත් නැත්තම් සතිය එළඹ සිටියොත් අපි කරන මොනම දෙයක්වත් අපිට ඕන තාලට කෙරෙන්නේ නැහැ. අඩු ගන්න ඇවිදිනකොටවත් එක්ක නිදිමත එනවා, එක්ක වැනින්න පටන් ගන්නවා, එක්ක සමබර නැති බව තේනවා. ආස්වාස් ප්‍රසවාස කරන්න ගියත් එක්ක ආස්වාස් දෙන ප්‍රසවාසෙ නොපෙනී යනවා. මේ වගේ මේක ඇතුලේ තියෙන විෂමතා පේන්න පටන් අර ගන්නවා. ඒ විෂමතා දකින්න අපි අකමැත්තක් තියෙනවා. මේ මම හරියට කෙලින් ඇවිදින කෙනෙක් කියලා තමයි හැම කෙනාම හිතන්නේ. නමුත් එක්කෙනෙක්වත් මේ ලෝකේ ਸਰවඥාන්සේ ඇර හරියට කකුල් දෙක කෙලින් තියලා ඇවිදින්න පුළුවන් කමක් නැහැ. අපි ඒක දන්නේ භාවනා නොකරපු නිසා. ඒ නිසා අයින් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. හොඳට සතියෙන් මුළු හදින්ම සක්මන් කරන එක දිහා බැලුවොත් තමන්ගේ තියෙන චපලකම් කෙලින් යන්න බැරි ගතිය පේන්න පටන් ගන්නවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. ඒක අයින් කරන්න යන්න එපා. මේක තමයි මේක තමයි මගේ හැටි කියලා. ඒකට බය නැතුව එහෙම නැත්නම් ඒකට හිත පීඩා කරගන්න නැතුව කම්ප වෙන්නේ නැතුව ගියොත් ආයෙසරයක් කර තමන්ට විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒක නිසා අයින් කරන්න තියෙන්නේ ඩොක්කක් කන්ලා අයින් කරනවා අයින් කරන්න තියෙන්නේ මේකට හිත වික්ෂෝප කරගන්න ගතිය. මේකේ හිත වෙහෙස කරගන්න ගතිය අයින් කරලා මේ මට තවදුරටත් සියලු වැඩ බහා තබලා මුළු හදින්ම මේ සක්මන කර ගන්නට ලැබේවා. ඒ කරගෙන යනකොට මගේ ප්‍රകൃති ඇවිදිල්ල ප්‍රകൃති ගමන මම අපේක්ෂා කරන එක නෙවෙයි. මේ කෙලෙස් සහිතව පපුව පුම්බගෙන කාටරේ මව අපාගෙන රඟපාගෙන යන ගමනක් කරන්න බෑ. සක්මන් කරනකොට ඉබේම ඒක ප්‍රകൃතියට එන්න පටන් ගන්නවා. හරියට ගියාම නින්දෙදී අපේ ඉරියව්ව වගේ. නින්දදී අපිට ඕන ඉරියව්ව පාත්තන්න බෑ. නින්ද කියලා කියන්නේ සහැල්ලුවක්. ඒ සහැල්ලුවේදී ඇඟ සුදුසු තාලේ වැටෙනවා. ඒකේ මලමිණියක් බත්තාම මලමිණියක ඉරියව්ව තමයි තාමත්ම සහැල්ලු ඉරියව්ව. ඒකට සවාසනය කියලා කියනවා යෝගාසනවල. හැම ඉරියව්වම කරලා අන්තිමට සවාසනයට දානවා. දාලා මලමිණියක් වගේ ඉන්න අරනවා. එතකොට ශරීරයට ඕන විදිහටයි ඉන්නේ. ඒ නිසා සක්මන් කෙරුවත් පරියංකය කෙරුවත් එදින්දා වැඩ කෙරුවත් ඒ මේක මට ඕනේ තාලෙට ඉන්නේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ කියලා එනකොට එන සබකෝල ගතිය තමයි අපිට කරදර කරන්නේ. ඒ නිසා සබකෝල ගණිය පැත්තකට දාලා මේ තමයි මගේ ප්‍රകൃතිය මට මේ ප්‍රകൃතිය දකිමින් ඇති හැටිය දකිමින් තව වේලා ඉඳ ලැබේවා කියලා ඉදිරියට අනේක තමයි ඒ අවස්ථාවේදී කරන්න තියෙන්නේ. ඒක ටික කාලයයි තියෙන්නේ. සක්මන හුරු කරගන්නකම් ඕක තියෙනවා. ඊට පස්සේ මේක එනවා යනවා. නමුත් මුල් ටිකේ නම් ටිකක් මේ කලකොලොප්පන් වෙන මට්ටමට හිත චකිත වෙන මට්ටමට එනවා. ඊට පස්සේ ඒක බහැලා යනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සඳහා පළමුව සිටගත් ඉරියව්ව මනමින් සිටගෙන වම දකුණ මෙනෙහි කරමින් විනාඩි 20ක් පමණ සක්මනේ යෙදුණෙමි. ප්‍රබෝධමත් ගතියක් මෙහිදී දැනුනි. අනතුරුව සතියෙන්ම පරයන්කේ වාඩි වී එම ඉරියව්වද මනමින් මෙනෙහි කර ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ ආරම්භයේ අවසානය මුලැමැදාග තුලන් රැල්ල වදින ස්ථානයේ ආදිය බැලීමි. ආශ්වාස ප්‍රශ්වාස සියුම් වන විට සනීප ගතියක් දැනුන අතර වරින් වර නින්දට වැටුණු බවත් නැවත අවදි වූ විට දිගටම ආශ්වාස ප්‍රශ්වාසය ගැන පෙර අයුරින්ම බැලීමි. නින්දට වැටුනේ ඒකාකාරී ධර්මතා දෙසම බලාගෙන සිටින නිසා බව මට හිතේ. මෙවැනි අවස්ථාවකදී නැවත සක්මනට එදීමෙන් මෙම නිදිමත අවස්ථාව මගහැර ගත හැකිද? උපදේශ පතිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අන්තර මේම පරියන්කේදී වෙච්ච සිද්ධියක් මෙලියලා තියෙන්නේ. පරියන්කේදී විතර නිින්දට යනවනම් දෙවැත්තකින් සතුට වෙන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ රාග ద్వේෂ දෙක අඩු වෙලා. රාගය ద్వේෂය තියෙනකන් නිදිමත එන්නේ. හරි අවදි මේ වෙල්ඩින් ලාම්පුවක් වගේ. පත් වෙන ගිනි දැල්ලක් වගේ හිත. මේ දෙක අඩු වෙනකොට නිින්දට වඩනවා. ඒ නිසා මේකට කියන්න තියෙන්නේ මේ ඉස්සලා කරපු අර ඒකාකාරී අරමුණේ හිත පවත්නකොට වැඩේ සාර්ථක වෙනකොට නිදිමතක් එනවා කම්මැලිකම ඒකාකාරීකම එනවා දෙක තමයි මේක Taman දැනගෙන තිබිලා තියෙනවා මට මේක වෙලා තියෙන්නේ ඒකාකාරීකම නිසායි කියලා මේකට කියන්න පුළුවන් විරාග සංඥාව රාගේ නෙවෙයි මේ එන්නේ රාගේ නැති බවට සංඥාවක් එනවා මේකට බය වෙන්නත් එපා ප්‍රතික්‍රියා කරන්නත් එපා මේක ප්‍රති ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් බවත් මේකට හැංගුණොත් නින්දට වැටුනොත් තෑග දුන්නා තෑග බාරගත්තේ නෑ වාගේ. මේකට අවදි වෙන්න පුළුවන් නම්. රාගයක් නෑ, ద్వේෂයක් නෑ, ප්‍රතිපදාවත් වැඩ කරනවා. එතකොට එන හේ හේ බාන ගතිය, හෝන්දුමාන්ත ගතියට අවදි වෙන්න පුළුවන් නම් තමන්ගේ කෙලෙස් අඩු හිත සමාදන් වෙලා කෙලෙස් සතු හිතට බැස ගන්න පුළුවන් වෙනවා. නැත්තම් කෙලෙස් අඩු වෙනකොට අපේ හිත පැනලා යනවා. අපේ හිත ජීවත් වෙන්නේ සජීවීව ඉන්නේ කෙලස් තියෙන කන්ත විතරයි. බුදුරජාණන් වහන්සේ ක්‍රමේ හරි නිසා කෙලස් අඩු වෙනවා. අඩු වෙනකොට හිත හැංගෙනවා. නින්දට වැටෙනවා. ඉතින් මේ කියන්නේ මේ හිත කෙලස් වලට කැමැති එකක් දෙක හරිම ෂටයි. හරිම මායාවි. හරිම චපලයි. වංචනිකයි. ඉතින් මේ වංචනික ගතියටයි මට පහර දෙන්න ඕනේ. ඒක කවුරුත් මට කරමු හෝනියමක් නෙවෙයි කියලා දක්ෂ යෝගාවචරයා මේ විදිහේ කෙලස් අඩු වෙන වැඩපිළිවෙලකට යෙදෙනවා. යෙදිලා සැරයක් දෙසරයක් නින්දටත් වැටිලා තමන් අමාරුවෙත් වැටෙනවා. වැටිලා ඉවර වෙලා අදිෂ්ඨානයක් ගන්නවා මම මේකට කොහොම හරි අවදි වෙනවා. අවදි වෙලා මේකට මම එළඹ වාසය කරනවා. මේකමයි ප්‍රතිපදාව කියලා ලෑස්ති වෙලා ගියොත් විචිතුපුර සටනේ තුන්වෙනි ගමන වගේ. පළවෙනි දෙපාරදීම පසුබෑව. පසුබෑලා අන්සවන දීපුවාම දොරබාවත් ගලවගෙනම ඇතුළටමයි ගියේ ඒ අවසාන සටන. ඉතින් දැනට තියෙන්නේ මේ කතා කරලා තියෙන දෙකට දෙතවර හිත. ඒ මොකද පළවෙනි දෙවෙනි තුන්වෙනි සරවල් වල පැහැදිලිවම සතුරා බලවත් නිසා අපි පසුබානවා. නමුත් පසුබාලා යන්නේ ආපහු ආයෙත් පසුබාන්න නෙමෙයි. දවසක මිනින්ද හරහා යන්න පුළුවන් වෙනවා. නිදිමතකම කම්මැලිකම හරහා ගියාට පස්සේ තේනවා කෙලෙස් නැති හිතක් සමාදන් වෙනවා කියන්නේ මේකයි ප්‍රතිපදාවට ධෛර්යය දෙනවා කියන්නේ මේකයි. ඒ වගේම හොඳට ජවනිකාවෙන් ජවනිකා ටික ටික බලන් හිටියොත් මේ කඩන්නත් පුළුවන්. අන්න එතකොට දවසක කඩාගත්ත වෙලාවක යෝගාවචරයට එන අදිෂ්ඨාන ශක්තිය ධෛර්යය බුදුහාමසන් එකක් නෙමෙයි. Tamange මේකක්. බුදුරජාණන්සේ මේකට උපමාවක් දෙනවා විතරයි. ඒක නිසා මේ ප්‍රකාශිතියා බලනකොට එළියපෙක් කරනාට ඒකට අවශ්‍ය මූලික ප්‍රභාවයේ තියෙන ශක්තිය තියෙන ක්‍රමසහ විදි තියෙන ධෛර්යයෙන් මම මේක හරහා යනවා කියන හැඟීමකින් ගියාම එහා පැත්තට ගියාට පස්සේ අර පරණ කම්මැලි මිනිහා ඉතුරු වෙන්නේ නැහැ. පසුබාන මිනිහා දෙකට දෙතවර මිනිහා ඉතුරුපත් වෙන්නේ නැහැ. ජයග්‍රහරීව මීටත් වැඩිය කරදරයක් આવොත් මම කඩාන යනවා කියන වීරත්වයක් තමයි ඉතුරු වෙන්නේ. ඒකමයි යෝගාවචරකම කියලා කියන්නේ. ඒ නිසා මේකට ලෑස්ති වෙලා යම් ප්‍රතිතද කරන අනේකයි තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය নমස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආධුනික යෝගාවචරයෙක්නි මා සක්මන් භාවනාව කරද්දී කකුල් දෙක බර වුණා ඒ ටිකකින් විලුඹු දෙක බර වුණා ඊට පසු කහ පැහැයට අඩසඳ වගේ එලියක් ඉදිරියට පෙනී ගියා අනිත්‍ය මේ කළත් නැතුනේ නැහැ ඒ දැන ගැනීමට කැමතියි මා නැවත සියල්ල තිබුණේ සියල්ල තිබුණත් භාවනා කළා ඔයතර මොකද්ද අරමුණ කියලා මේකේ ලියවිලා නැහැ. සක්මන් භාවනදී මේ මයික් එක ගන්නවා. ස්වාමීන් වහන්සේ අපට ඊයේ දුන්නු උපදේශ අනුව මම ගොඩාක් හිතට අරගත්තා. ඒ අරගෙන මම අද උදේ හිතන් 11 විතර වෙනකම් මම සක්මන් භාවනා කරා. ඒ සක්මන් භාවනා කරනකොට පය භාගයක් ඉතින් මම කකුල් දෙක ඉනෙන් පල්ලෙහා ගොඩාක් බර ගැහුණා. ඊට පස්සෙ මම ඒක අමාරුවෙන් ඒ ගියා ගියාටම මම විලුඹ දෙක තද වුණා. ඒත් මම අතෑරියේ නෑ මේ අනිත් අනිත්‍ය මෙනෙහි කරලා මම භාවනා කරා. මට ඉස්සරහින් අඩහඳ වගේ එලියක් යනවා. මේ මොකද්ද කියනක මට දැනගන්න ඕනේ. ඒ ටික හරි ඒ ටික ලියවිලා තියෙනවා. මං කියන්නේ සක්මනේ මේවා නැතිකොට භාවනා කරනකොට සක්මනේදී තමයි මොකක් අරමුණු කරන මොකද්ද කරපු භාවනාව. දැන් මේ වෙච්ච දෙනේ. Taman මෙව නැති වෙලාවට මොකේ හිත තියානද භාවනා කරන්න. භාවනාව කරන්නේ. සක්මනේදී. සක්මනේදී එතකොට මං ඒක තමයි අරමුණු කරගන්න ඉඳගෙන භාවනා කරනකොටත් ආනාපාන සති භාවනාව කරන්නේ මට ඒ වෙලාවට පේනවා නිකන් මනුස්ස රූපෙකුත් නෙමෙයි දැන් ඔය තවත් එකට යන්න හදනේ සක්මන් කරනකොට පය හැපෙන හැටි බලන්න ආනාපාන කරන්න යන්න එපා එතකොට තමයි ඔය පටලවිල්ල වෙලා තියෙන්නේ ඒ මුලම පටලවාගෙන තියෙන්නේ පටලවාගෙන කියන්නේ මහා අපරාධයක් කරලා පව් කරගත්තා කියන එක නෙවෙයි මම මේ කියන්නේ සක්මන් කරනවායි කියලා කියන්නේ තමන්ගේ පය වම් පය පොළවේ තියෙනකොට পাය පොළවේ වදිනවනේ විලුඹෙන් පටන් ගන්න හරි මුළු පය හරි පොළවේ තද ගති හරි දැනෙනවනේ අන්න ඒක දැනෙනවද නැද්ද කියලා විතරක් කියනවනම් හරි ඒක දැනෙනවා මට එතකොට ඒ දැනීම කොච්චර වෙලා පියවර වශයෙන් පියවර කීයක් නැත්නම් තප්පර කීයක් නැත්නම් ගමන් වාර කීයක් බලන්න පුළුවන් සාමාන්‍යයෙන් විනාඩි 10 15ක් විතර බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා මම ඒ ගැනම මේ අරමුණු කරගෙන තමයි මං අඩිය තිබ්බේ මගේ පය දෙකට මොනවා වුණත් කමන්නේ කියලා හිතාන් තමයි මං ඒ අරමුණ ගත්තේ. නමුත් මං අහනකොට ප්‍රශ්න කිව්වේ මං ආනාපාන කරලා සක්මන් කරනවා කියලානේ. සක්මන් භාවනාවට සක්මන් භාවනා කරනකොට මං සාමාන්‍යයෙන් අර මට මොනවත් තේරෙන්නේ නැති වෙනකොට මං මේ ආනාපාන සති භාවනාවේ ඒක තමයි ඒක දැන් අපි මේ සාකච්ඡා කරන්නේ ඒකටයි සක්මන් භාවනා කරනකොට යෝගාවචරයේ අවධානය යොමු වෙන්න ඕනේ යට කයට යටි කයේ මේ පොළව පයේ ගැටෙන එක ඒක විතරක්ම නෙවෙයි මේ නිකන් පොඩි යොමුවක් දෙනවා. උදාහරණයක් දෙනවා පය පොළවේ තියෙන හැටි. මේක කොච්චර වෙලා කරන්න පුළුවන්ද? මේක දව සක්මනේ සක්මන්ට යනකොට මේ පය ගැටෙන හැටි, පය තබන හැටි, පයේ ස්පර්ශය කෙටෙන හැටි වැඩි වැඩියෙන් වැටෙනවනම් සක්මන හරි. ඒක ඒක වෙන විදිහට. ඒව වෙනකොට ගොඩක් දේවල් තේරෙනවා. විලුඹ හැපෙනවා දැනුණට වලලු කරේ මස් කෙන්ඩේ දනිස්සොල උකුල උල ගොඩාක් වැඩේනවා. ඊට පස්සේ බලන්න ඕනේ මේ පේන දේවල් කකුල් තද වෙන එක, බර වෙන එක, අර පොළව পায়ට කෙටෙන එක, වදින එක දැක ගන්න බාධා කරමින් දෙවුවා එන්නේ. නැත්තම් මේක බලබලා එනකොට අරව අතිරේක වෙනවාද කියලා. අතිරේකාවට ප්‍රශ්නයක් නැහැ. තමන්ට කරන්න තියෙන්නේ හැකිතාක් දුරට ඒ අතුරු කරදර තිබුණත් පොළවේ පය තියෙනකොට පොළවේ පය වදින හැටි දැනෙනවා තියෙනවනම් ආලෝක පෙනුනත් මොනම දෙයක්වත් කතා වැඩි එලවන්නේ නැතුව අර ගත්ත මුල් කර්මස්ථානේ සක්මනේදී ගන්න මූල අරමුණ වැඩි වේලාවක් පවත්වන එක කරදර නැතුව සක්මනේ පය පවත්වනට වැඩිය හොඳයි සද්දත්තියේදී පය බර වෙද්දිත් අසම්බර භාවිතයේදී තවත් පොළොවේ පය තියෙනකොට හැපෙන හැටි කෙටෙන හැටි බලන්න පුළුවන් නම් ඒක සාර්ථකයි. එහෙම බැලුවා මම ඒ බලන්න ඒක ඒක ඒක ඒව පෙනුනට කමක් නැහැ. Tamanට ඒ පෙනෙද්දිත් ඒ විලුඹ දෙක තද වෙද්දිත් විලුඹ තියෙනවා වැටහිම තියෙනවා නම් බහන වැඩිලා නැහැ. ඒ විලුඹ නිකන් හිරි වැටලා වගේ මට දැනෙනවා. ඒක දැනුණට Tamanට පය තියෙනවා දැනෙනවා තාම. නෑ වෙලාවකට එහෙම නෑ මාව නිකන් විසි වෙන ගතියක්. විසි වෙන ගතිය තිබුණත් পায় පොළවේ තියෙන එක දැනගන්න බැරුව යනවාද? දැනෙන්නේ නැතුව යනවා. ඔය දැනෙන්නේ නැතුව යනවනම් භාවනා කැඩිලා. Tamanට තියෙන ආයසරයක් ඒවයි අතුරු අතුරු කරදර ටික ටික එනවා. තියේදිත් ආයසරයක් 7යි 7යි කියලා ඇවිදින්න ඉගෙන ගන්න පොඩි බබෙක් වගේ ආයසරයක් පොළවේ පය තියලා පොළොට පය බර ගන්න හැටි කෙටෙන හැටි බලන්න පුළුවන් නම් වරින් වර හරියි. ඒක තමයි දිගට ගෙනියන්න. අතුරුව ගොඩක් එන්න තියෙනවා. ඒක ආවයි කියලා හිත කරදර ගන්නත් එපා. ලවාසියට ගන්නත් එපා. නිකන් හරියට සෙනග ඉන්න පාරක Tamanne යන්න තියෙනවා. ඉතින් සෙනග ඉන්න නිසා Tamanට කෙලින් යන්න බෑ. සෙනග ඉන්න තැනකනේ ගෙහෙන් මෙන් දාගෙන යන්න ඕනේ. ඒ සෙනග නැති පාරක ඇවිදිනවා වගේ නෙමෙයි. නමුත් ගමන් නැතර කරන්න එපා. දිගින් දිගටම යන්න. අමතර ලැබෙන දේවල් වාසියට ගන්න. නමුත් ඒවා බාධා නැත්තම් ඒව ගැන විස්තර හොයනවා වෙනුවට ඒ බාධා මැද පය තියෙන හැටි වැටෙනවද නැවත මට තේරුම් ගන්න පුළුවන්ද කියලා ඒ මූල කර්මස්ථානෙම තමයි සමාදන් වෙන්න ඕන. මේ වගේ ගොඩක් දේවල් ඊ ඉස්සරහට ඒක බාධාවක් කරගන්න නැතුව ගත්ත අරමුණ ගත්ත මූලික givisුමත් එක්ක පොය පොළව පය තියෙන එකත් එක්ක කෙටෙන එකත් එක්ක තමයි දිගට දිගට ගමන් කරන්න තියෙන්නේ. හුඟක් ආනිසංශ තියෙනවා සක්මන් භාවනාව හරි ගැසගත්තොත්. ඒ නිසා මේ ටි මුල් ටික මේ වගේ මේ පිරිසුදු කරගන්න ඕනේ. පිරිසුදු කරගත්තාම ගොඩක් භාවනා ජීවිත ගොඩක් දුර යන්න පුළුවන් සක්මනේ. හොඳයි. හොඳයි අපි විනාඩි 50ක් විතර වගේ කාලය අරගෙන තිනවා මේ ලිඛිත ප්‍රශ්න සඳහා තව අපිට විනාඩි 10ක් විතර තියෙනවා අපි වෙන් කරගත්ත කාලේ වෙන කාට හරි ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරන්න මේ හොඳයි කියලා හිතන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් අතු කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා හිටනවා. දැයි ඒ කියන්නේ සද්භාවයෙන් කියන අපිට තව ප්‍රශ්න නැහැ කියලා ඒ නිසා අපි මෙතනින් අපේ පළවෙනි ප්‍රශ්න සාකච්ඡා මේ වැඩ පිළිවෙල સમાપ્ત කරනවා අපි තුනට නැවත එකතු වෙනවා මෙතන සාමූහික භාවනාවක් සඳහා පිටිමියට කැමති නම් උඩ කරන්න පුළුවන් නැත්නම් මෙහෙදී එකතු වෙන්නත් පුළුවන් ඉතින් තුන දක්වා කාලයේ සක්මනක් සඳහා ගත කරන්න කියලා මතක් කරමි අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.